ශික්ෂණ පුස්තකාලය ඇසුරින් මහනුවර දලිතා මාලිකාවේ දලිතා වන්දනාව වෙනුවෙන් දලිතා පෙරහැර පවත්වනු ලබනවා. මේ ඓතිහාසික පෙරහැර පිළිබඳව සැකසුණු නුවර පෙරහැර විචිත්‍රාංගය අද ඔබේ ශ්‍රවණයට. ගෝවින්දාගෙන කිරි සයුර කලඹන දානඟි නොමදා ගොස අයුර තුරු සමුදා මද ඇමදා දින නොහැර වඳු දලදා ගෙත දලදා වැද මිතුර සිරිසහල් මාහිමියන්ගේ ඒ සැලලිහිණි සංදේශ පද්‍යයේ ඇසෙන විට කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර වැසියන් දලදා নমස්කාර කළ අයුරු සිහියට නැගේ. දලදා වන්දනාව ලක්දිව පටන් ගැනුනේ ශ්‍රී මේඝ රජුගේ අවධියේය. සිරිසුදු බුදු වසින් 854 පටන් අද දක්වා දලදා වන්දනාව මෙරට එක්බඳු උසස් හරසරකින් පැවැත්වෙයි. දළදා වන්දනාවට දළදා පෙරහැරක් එකතු වූයේ මෙයින් අවුරුදු 185කට මත්තේදීය. එදා පටන් මහනුවර සෙන්කඩගල නුවර පැවැත්වෙන දළදා පෙරහැර ජාතියේ ශ්‍රී විභූතියත් කලා කෞශල්‍යයත් සංස්කෘතික ප්‍රභාවත් උත්සව කාම්‍යයත් එක්තන මූර්තිමත් කොට දැක්වෙන්නේ කැකීම අතිශයෝක්තියක් නොවේ. මහනුවර ඇහැල මහේ පැවැත්වෙන ඇසල පෙරහැර දලදා පෙරහැර නමින් ද හැඳින්වෙයි. මේ ඌ කලේ අවුරුද්දක් පාසා පැවැත්වෙන මුළු දිවයිනම එක්තැන් කරන සිංහලයන්ගේ ජයචාරිකාවක් වශයෙන් පැවැත්වෙන්නකි. දලදා වංශයේ මෙන්ම දලදා පෙරහැරේ යට ගියවද රස අවුස්සන කුහුල මතු කරන අපූර්ව කතා පුවතකි. කීර්තිශ්‍රී මේඝවර්ණ රජ දවස පටන් දලදා වඩා හිඳවන ලද රාජධානිවල වාර්ෂික දලදා පූජෝත්සව පෙරහැරක් පැවැත්වුණු බවත් අපේ ඉතිහාසයේ සඳහන් වෙයි. එහෙත් දැන් පැවැත්වෙන මහනුවර ඇසළ මහ පෙරහැරේ වර්තමාන ස්වરૂපය උදා වූයේ සෙන්කඩගලපුර නුවර රජකල කීර්තිශ්‍රී රාජසිංහ රජුගේ අවධියේය. එම රජතුමා විසින් 1775 දී මෙම දළදා පෙරහැර ආරම්භ කළ බව කියනු ලැබේ. වෙසඳ සොඳ රජගේ මින පමන නැති රජ සිරින් තොස්න ගොස් පුස්ස රථය සරහා කුමුදු වන්තහ නදන් සොමි වදන් සොඳ ගමන් අසුන් යොදා විමලසේසේ සතින් නිමල කර සරහා ලෝසියල් දුකුහල කොමල ලෙල පැහැ වතල දුල පුවල දලදා වහන්සේ එහි වදා නන් පසඟ තුරු ගොසින් රංග රංගන නලංගනන් සුව හසින් රන් විදී සුවඳ සුණු පුරන ලද සුමුඟුගත් එමඟ යමින මේ දනා සමඟ කර මද මත් මතංග තුඟු තුරංග විය මහ බල සිවුරංග සෙනඟ කොළ හලින් රුදු මුහුදු ගොස් පර යමින් එරතය පෙරටු කර නර පවර නිකුත් සඳ එපුරවරෙහි දෙපස තුරු තුඟු මහඟු සඳලු තෙලෙරු සිරින් දිවතරන් විලස දුල පුරංගනන් විසුරුවන රුවන නන්බරන මල් රසින් පුදන ලද විය නිකුත් එපුරවර පැදකුණු කර විසිතුරු සැදුම් ලද එමාවතින් ගොස් මහමෙවුනා උයන් හිමිහිඳු මාහිමියන් සදහම් දෙසු වෙහෙරට සැපත් වී දේවරදම් පසුවිනාවන් දලදා සිරිතෙහිලා කිත්සිරි මෙවන් රජු දලදා පෙරහැර පැවැත්වූ සැටි විවරණය කළ සැටි ඒ. ඒ රජතුමා දම්සක්ගේ දලදා වඩා හිඳුවා පෙරහැර පැවැත්වූ බවත් සුළු වසහිල මහරජ දරුවන් පිළිවෙලින් නොකඩවා දලදා පෙරහැර පවත්වාගෙන ආ බවත් වරින් වර ශ්‍රී වර්ධන පූජා වැනි මහා පූජා විධීන්ගෙන් දළදා පෙරහැර පැවැත්වූ බව අපේ ඉතිහාසයේ කියයි. දාඨාවංශය, දළදා සිරිත, දළදා පූජාවලිය වැනි පාලි සිංහල ග්‍රන්ථයන් නිරත ගියුනේ දළදා පෙරහැරේ ශ්‍රී විභූතිය අමරණීය කොට ග්‍රන්ථාරූඪ කර තැබීම සඳහාය. සින්පද ගලනුවර ඇසලත කරන පෙරහර දෙවියන්ත නිසි කර පැවත ආවේ කලක සිට පෙර යනුවෙන් සංඝරාජ සාදුචරියාව සඳහන් කරන්නේ ඇතල පෙරහැර දේව පූජෝත්සව පෙරහැරක් වශයෙන් කලකපටන් පැවත ආබවයි. එහෙත් කීර්තිශ්‍රී රාජසිංහ රජුගේ අවදියේ මෙරටට වැඩම වූ සියම් භික්ෂුන් වහන්සේලාගේ අවවාදානුශාසනා පරිදි සෙන්කඩගලපුර ඇසලට කරන පෙරහැරට දලදා පෙරහැරක්ද එක් කරන ලදී. බුදුන් පෙර දැවි කොට දෙවියන් ඊට පසු කොට පෙර හැර යන ලෙසට පැවතුනි අප සමිඳු කාලෙට දෙවි පෙරහැරට බුදු පෙරහැරද එකතු කොට ඇසල පෙරහැර පවත්වන්නට පටන් ගැනීමෙන් පසු දලදා කරඬුවද මෙහි ගෙනෙන ලදී. ඊට පසුපසින් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සුදු අසුන් අට දෙනෙකු යෙදූ රන්කමින් ඔත්නම් වුණු රථයක නැගී දලදා වහන්සේගේ ආරක්ෂාව සඳහා ගියේය. දැන් පවතින්නේ එම පෙරහැර අනුව සිරිත් පරිදි පැවැත්වෙන ඇසල පෙරහැරකි. Amen. සම්බන්ධයෙන් පැතිර පවත්නා ජනප්‍රවාද රාශියකි. මේ ඇසළ පෙරහැර පැවැත්වෙන්නේ සුරාසුර සංග්‍රාමයේ සමථයකට පත්වීමෙන් කඩුව සෝදා සමාදානයේ සපත කළ දිනේ සිහිවන්නට යයි එක් පොතකින් කියවේ. රාවණ සංඛාරයක් විෂ්ණු දෙවියන්ගේ උත්පත්තියක් නිමිති කොටගෙන ඇසළ පෙරහැර පැවැත්වෙන බව තවත් මතයකි. ගජබා රජු සොලී කරේට ගොස් සොලීපුරය සාධා දලදා වහන්සේ පාත්‍රා ධාතුන් වහන්සේ පත්තුන් සලබත් ලක්දිවටගෙන ඊමේ සිද්ධියේ සිහිවීම සඳහා ඇසල පෙරහැර පාස්තුන බව තවත් කතාවකින් කියවේ. අද ඇසල පෙරහැරේ ගෙන යන පාණ්ඩ කුඩ කොඩිසේක මෙම සිද්ධියේ අනුස්මරණය කිරීමේ ස්මාරකයක් වශයෙන් සැලකේ. එසේ වසුදු මහනුවර ඇසල පෙරහැර නම් දෙවියන් මුල් කොටගෙන පැවැත්වෙන්නේ බුද්ධාංකුර නාථ ලෝක සංරක්ෂණ විෂ්ණු සංග්‍රාමාධිපති ස්කන්ධ කුමාර පතිභක්තික පත්තිනි යන දෙවියන් මෙම පෙරහැරේ මූලතන ගන්නා බව නාථ විෂ්ණු කතරගම පත්තිනි යන සිව් දේවාල පෙරහැරින් පසක් වේ. පෙරහැරේ ඉහත කී ප්‍රධානාංග සතරට රජ පෙරහැරත් දළදා පෙරහැරත් එකතු වීමෙන් මහ පෙරහැර සැදෙන්නේය. එවිට මහ නුවර ඇසල පෙරහැර පෙරහැරවල් 6ක ඒකාත්මික භාවයෙන් පැවැත්වෙන්නකි. සංකඩගල ශ්‍රීවර්ධනපුර ඇසල පෙරහැර ආරම්භ වන්නේ සිල් දේවාල භූමියේ කප් සිටුවීමෙනි. කලින් මේ සඳහා උපයෝගී කරගන්නා ලද්දේ ඇසල ගහක අත්තකි. එහෙත් දැන් කොස් අත්තක් හෝ රුක්කත්තන අත්තක් හෝ මීට යොදා ගන්න ලැබේ. මෙම දේවාලයන්හි කපුරාලලාට ඇත්තේ දේවාල බස්නායක නිලමේට හා භාරකරුට පමණක් දෙවැනි තැනකි. කපුරාල දියසන හා පිරුවට හැඳ සිටුවීම සඳහා අදහස් කරන ශාඛාව කපාගෙන එය හතරට පලා කිරි නීපැණි කහ දියර වලින් නහවා සුදු රෙදි වලින් ඔතා පොල් මලක් සමග දේවාල භූමියේ සිටුවීමෙන් කප් සිටුවීම සිදු කරනු ලැබේ. එහි ගොටුවක තබන ලද බුලත් නමයක්ද මල් නමයක්ද පහන් වැටි නමයක්ද තන්පත් කරනු ලැබේ. මෙහිදී සැලකිය යුතු විශේෂය නම් දලදා මාලිගා භූමියේ කප් නොසිටුවීමයි. දෙවි පෙරහැරක් බුදු පෙරහැරක් සංකලනය වීමෙන් මෙම මහා ජාතික කලා ප්‍රදර්ශනයේ පැවැත්වෙන නමුදු දේව අදේව වාදයේ ගැටීමක් නොසිදුවන බව පැහැදිලි කරනුයේ දලදා මාලිකා භූමියේ කප් නොසිටු වීමෙන් කප් සිටු වීමෙන් සිතූපතු සම්පත් ලබා ගැනීමෙන්ම සංග්‍රාම සමතය සාක්ෂාත් කරනු ලැබේ කප් සිටු වීම සඳහා අතු ලබා ගන්නේ පල නොදරන ගස්වලිනි එය කපා ගැනීමට මත්තෙන් කපුරාල ගතවතා සුද්ධ පවිත්‍ර කරවා සුවඳ දුම් මල්ලා යාතිකාවක් පවත්වනු ලැබේ. පස්වාන් දහසකට මෙම ශ්‍රී ලංකාවත් මුළු මහත් දඹදිවත් දිවයින් සතරක් දහත දේශයත් මුහුදු කරදිය වලල්ලත් බුද්ධ ශාසනයත් සතර දේවාලයත් යහතින් දිවස් බලා වැඩ වදාරන්නා වූ මතු බුදු වන ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ දේව නාරායන නමකින් ප්‍රසිද්ධ වන්නා වූ ශ්‍රීමත් විෂ්ණු දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස අසුර වංශෝද්භූත වූ වෛකුණ්ඨ වාසස්ථානව ගුරුළු වාහනාරූඪව මතු බුදු වන දිව්‍ය රාජෝත්තමයානන් වහන්ස කප්පාන්තිරයකට ආයුබෝ වේවා ආයුබෝ වේවා ආයුබෝ වේවා අතීතයේ සිහි කරවන කාලතුවක්කු හඬක් නිකුත් වීමෙනි. ඒ හා සමගම සිව් දේවාල පෙරහැර පිටත් වෙයි. මෙවිතම දලදා පෙරහැර මාලිගාව ඉදිරිපිට පෙළ ගැසෙන්නට පටන් ගනී. සිව් දේවාල පෙරහැර මාලිගා පෙරහැරට එක් වූ පසු ගමන ආරම්භ කරයි. දලදා පෙරහැර පිළියෙල වූ විට කාර්ය කරවන රාළ පැමිණ සර්වඥ ධාතු හා සීවලී ධාතු තන්පත් කරන ලද කරඬුව වැඩමීමට කාලයේ බව දියවදන නිලමේතුමාට සැලකර සිටින්නේය. එවිට දලදා තේවාව භාර ප්‍රධාන ස්වාමීන් වහන්සේ සධාතුක කරඬුව දියවඩන නිලමේතුමාට භාර දෙයි. ඔහු විසින් හස්ති රාජයා පිට සධාතුක කරඬුව වඩා හිඳවනු ලැබේ. එතනින් නික්මෙන දියවඩන නිලමේතුමා සඳකඩ පහන මත සිටගන්නේය. කාර්ය කරන රාළ පෙරහැර පිටත් වන විට ඒ බව දියවඩන නිලමේතුමාට දැනුම් දෙයි. ඉන්පසුව දියවඩන නිලමේතුමා පෙරහැරේ සමාපහින ස්ථානය ගන්නේය. පෙරහැර වීථි සංචාරයේ යෙදෙන්නේ. පෙරහැර පළමුවෙනි පස් දින තුල සැරිසරන්නේ දේවාලයේ භූමිවලය. මේ වන විට පෙරහැර අනු සම්පූර්ණ නොවේ. මෙහි රන්දෝලි ගෙන යාමක් නොකරෙන්නේ මේක කුඹල් පෙරහැරයයි කියති. සැබවින්ම මේ වූ කලී අංග සම්පූර්ණ ඇසළ මහ පෙරහැරින් අඩක් පමණකි. මෙම පෙරහැර හසුරුවන්නේ භාරකාරවරුන් සුදු ඇඳුම් ඇඳගෙන. වීදි සංචාරයේ යෙදෙන්නේ හවන රාත්‍රියේදී. හත්වෙනි රාත්‍රියේදී රන්දෝලි ගෙන යන ලැබෙනවා. මෙම පෙරහැරේ භාරකාරවරු රන්කමින් කරන ලද විසිතුරු වස්ත්‍රාභරණයන්ගෙන් සැරසී සිටිනවා. පෙරහැර සඳහා නිල කරන ලද උඩරට සිංහලයන්ගේ විචිත්‍ර ඇඳුම් ආයිකම් වලින් සැරසීම මෙහි දක්නට ලැබෙන විශේෂාංගයක්. අසල පෙරහැර විභූතිමත් වන්නේ උඩරට නැට්ටුවන් ගෙනි. වෙස්, පන්තේරු, වන්නම්, ලීකෙලි, හේවිසි, කල්ගෙඩි පිඹීම් ආදී සිංහලයන්ගේ ගැමි නැටුම් වල මහා සංදර්ශනයක් නුවර පෙරහැරේදී දක්නට ලැබිය හැකිය. පෙරහැරේ පෙරකඩ කසකුපුරවන්නෝ ගමන් කරති. අනතුරුව හේවිසි කණ්ඩායම් ගමන් ගනිති. පෙරහැර දෙපසේ ගමන් කරන ගිනි පන්දම් අල්ලන්නන්ගෙන් දෙපස ආලෝකවත් වන අතර නැට්ටුවන් අලියතුන් සැරසී සිටින ස්වර්ණ රජත ආභරණයන්ගේ කාන්ති ධාරාවෙන් අහස විදුලි කොටන් ආස්වනි තත්වයකට පැමිණෙන්නේය. සාමාන්‍යයෙන් නුවර මහ පෙරහැරට අලියතුන් 80 දෙනෙකු පමණවත් ගමන් කිරීම සිට සමහර වතාවල මෙම ගණන සියයක්ම ආසිතී. නැත්නම් අවුරුද්දට නුවර පෙරහැරේ උඩරට නැට්ටුවෝ සිය ගණනක් නැතේ. පළමුවෙන්ම ගමන් කරන්නේ දලදා මාලිගාවේ පෙරහැරයි. අනතුරුව ඒ ඒ පළාතේ දේවාලයවල කොඩි ගත්තෝ ගමන් ගනිති. සතර කෝරළේ ඉරහඳ කොඩිය, හත් කෝරළේ සිංහ කොඩිය, ඌව දිසාවේ හංස කොඩිය, මාතලේ අග්‍ර කොඩිය, සබරගමුවේ පතරෙදි කොඩිය, කෝරල්තුනේ බේරුණ්ඩ පක්ෂි කොඩිය, වලපනේ මයුර කොඩිය, උඩ පළාතේ දෙනුම්මල, නුවර කලාවියේ ගජසිංහ වෙල්ලස්සේ කොටියා කොඩිය බින්තෙන්නේ ගිරවා තමන් කඩුවේ වලහා යන ආදී කොඩි පිළිවෙලින් ගමන් කරනු මෙහිදී දක්නට පිළිවෙල. මීළඟට ගමන් කරන්නේ පෙරමුණේ රාළයි. මාලිකාවේ ඉඩකඩම් සේවාකාරයන්ගේ වගතුග ඇතුළත් පුස්කල පොතක් ගත් ඔහු ඇතකු පිට ගමන් කරයි. ගඩනායක නිලමේ ගමන් කරන්නේ රිදී හින්දුවක්ගෙන ඇතු පිටිනිය. කාර්ය කෝරාල ඊළඟට ගමන් ගන්නේ ඒ විසි පිටිනිය. අනතුරුව තුන් දෙනා බැගින් පෙළගැසුණු ඇත්පේලියයි. ඊළඟට උඩරට නැතුමිය. මාලිගාවේ ඇතා ගමන් ගන්නේ මින් පසුවයි. සදහතුක කරඬුව වැඩමවාගත් ඔහු මහේසාක්‍ය ලීලාවන් ගමන් කරනු කාගේ මනනුවන් පිනවන්නේ මේ පෙරහැර අවසානයේ ස්වර්ණ විභූෂිත ඇඳුම් පැළඳුමින් සැරසුණු පියවඩන නිලමේ අත්‍යුත්කර්ෂයෙන් ගමන් ගන්නේය වරක් පෙරහැර සඳහා නිල ඇඳුම් පැළඳ ගන්නා දියවඩන නිලමේ යලි ඒ ඇඳුම් උනා දමන්නේ පෙරහැර අවසන් වූ පසුයි ලංකාකාරයන් තල්ලතුගත් චත්තග්‍රාහකයන්ද ඔහු පසුපසින් ගමන් කරන පෙනේ. සාමාන්‍යයෙන් රන්දෝලි පෙරහැර කුඹල් පෙරහැරට වඩා අත්‍යුත්කර්ෂවත්ය. ලබන්නේ ඒ වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැපකොට සිටින භක්තිමත් සේවාකාර පේසක් විසින් මොවුන් මාලිගාව සතු නිින්ද ගම්වල ජීවත් වෙමින් අවුරුද්දකට වරක් මෙම පෙරහැර පැවැත්වීම සිරිතක් කොට වටිනවා. ඒත් දැන් භාරකාරතුමන්ගේ අනුග්‍රහයෙන් සංවිධානය වුණු සුළු අරමුදලකින් ලැබෙන සුළු වේතනයකින් ජීවත් වන මොහු මෙය ඊට විසිතුරෙන් පැවැත්වීමට සිය දිවි පුදා ක්‍රියා කරති. සැබවින්ම ඇසල පෙරහැර මිල මුදල් උදෙසා පැවැත්වෙන්නක් නොවේ. තේවාව ගරුකොට යුතුයකම සලකා නොමිලේ පැවැත්වෙන්නකි. ඇසල පෙරහැරේ සත්වනි රාත්‍රිය ඊටමත් අලංකාර රාත්‍රියයි. රෑ පෙරහැර අවසන් වන්නේ මේනි. එදින පෙරහැර ආපසු දලදා මාලිගාවට එන්නේ නැත. ඒ වෙනුවට අස්ගිරියේ ආදාහන මළුවට ගමන් කරයි. එහිදී සධාතුක කරඬුව තැන්පත් කොට එළිවෙනතුරා බෙර වයනු ලැබේ. පෙරහැර අවසන් වනුයේ දිය කැපීම. උදේ දෙකට පමණ මෙය පේරාදෙණියට නුදුරු ගැටබේතේදී සිදු කරනු ලැබේ. එහිදී සිව් දේවාලයේ කපුරාලා සතර දෙන ඔරුවකින් ගඟ මැදට යති. ගඟ මැදදී පැරණි කඩුවකින් දිය මත පිට කවයක් අඳිනු ලැබේ. එම සීමාව තුළට හිස් භාජන දමා දිය පුරවා ගනිති. මෙම දිය බඳුන් ආපසු දේවාලයේ වෙත ගෙන යනු ලැබේ. එම දිය බඳුන් ලබන අවුරුද්ද වනතුරුම සිව් දේවාලයේ තැන්පත් කොට තබනු ලැබේ. මෙම බඳුන් වල දිය වියලී ගියහොත් එයින් රටට අපලගෙන දෙන බව විශ්වාස කරනු ලැබේ. දිය කැපීමේ මහෝත්සවයෙන් පසු පෙරහැර ගමන් කොට පුල්ලියාරේ කෝවිල ඉදිරිපිට නතර වෙයි. එතනින් ධාතු කරඬුව වැඩමවන ලබන්නේ ආදාහන මළුවටයි. දවම් පෙරහැර එහි පිළිතර සංචාරය කොට සිව් දේවාලයේ පෙරහැර වෙන්නේ ඒ ඒ දේවාලයන් බලා ගමන් ගන්නීය. දලදා මාලිගාවේ පෙරහැර සභාසුභ කරඬුවත් රැගෙන දලදා මාලිගාවට සටත් වෙයි. මහනුවර ඇසළ පෙරහැර අවසානයේදී මහා සංඝයා වහන්සේලා ලවා පිරිත් සජ්ජායනය කරවා දානයක් පිරිනමා දෙවියන්ට පින් අනුමෝදන් කරවනු ලැබේ. මේ අතර මහදේවාලයේ වන්දියක් නැටුමක් පැවැත්වේ. මේ නැටුම සත්තුනක් මුළුල්ලේ පැවැත්වේ. ඒ ඇස් පහක් කටවහ දුරලනු සඳහාය. අවසානයේදී කපුරාල කප්පාන්තරයකට ආයුබෝ වේවා තිරහත් කාලයකට ආයුබෝ වේවා ඉවහඳ පෞතිනාථයකට ආයුබෝ වේවා කප්පාන්තරයකට තිරහත් කාලයකට ඉවහඳ පෞතිනාථයකට ආයුබෝ වේවා ආයුබෝ වේවා කියා යාදින්නක් පාතුම් ලැබේ ලෝකේක නාත වදනම් भुजराजहंसं वेनेयको मुदवानम् किरजोतयान्तम् අධින්ද ओंकार वर रूप विराजमानम् वन्दामि साधु ममलम् जिनदन्तधा නුවර ඇසල පෙරහැර ජාතියේ ජයස්මාරකයේකි. ජාතික කලාවේ මහා ප්‍රාතිහාර්යයකි. සිංහල බෞද්ධ සංස්කෘතියේ නයනෝත්සවයේකි. දේව අදේව වාදයන්හි ප්‍රතිමූර්තියකි. මහනුවර ඇසල පෙරහැර නුදුටු ඇස රසදත් ඇසක් නම් නොවන්නේමය. එය එතරම්ම නයන රසාංගනයකි. චිත්තාකර්ෂණීය කලා සංදර්ශනයකි. සිංහලයන්ගේ පැරණි ශ්‍රී විභූතියක් බලපරාක්‍රමයක් අංශු මාත්‍රයෙන් නවීනයට දැකගත හැක්කේ මහනුවර ඇතුළත හැදුනි. මහනුවර ඇතුළ පෙරහැර නම් ඒ විචිත්‍රාංගය රචනා කොට නිෂ්පාදනය කළේ විමල් අබේසුන්දර. කටනය එක්.ජී. විජේදාස, ගුණරත්න අබේසේකර, ඒ.ඒ.කේ පෙරේරා සහ සුමනා ජයතිලක. මහනුවර දලතා මාලිකාවේ දලතා වන්දනාව වෙනුවෙන් දලතා පෙරහැර පවත්වනු ලබනවා. මේ ඓතිහාසික පෙරහැර පිළිබඳව සැකසුණු නුවර පෙරහැර විචිත්‍රාංගය අද ඔබේ ශ්‍රවණයට ගෙන ආවේ. සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් ඔබ වෙත ගෙන ආවේ සුරිකා පෙරේරා.